ගොඩාක් දුරට කමඨාණක් ගන්නකොට ඒක වඩපු කෙනෙක්ගෙන් ගන්න ඕනේ. වැරදෙන තැන ඒකයි. දැන් MBBS කරලා නැත්නම් එයා පාමසියක අවුරුදු පහක් වැඩ කරලා තිබුණොත් එයා පාමසිය අර බේත් දීපු අත්දැකීම තියෙන්නේ. එයාට මිනිස්සෙගේ දේහයක් කපලා බලලා නාර යනටි ස්නායු යනටි ඉන්ද්‍රියම් වැඩ කරනටි ඒව මොකවත් එයා දන්නේ එයා දන්නේ මේ මේ ලෙඩේට මේ මේ බේත්. මීට වඩා මේක සැර වැඩි බේත් මේක සැර අඩු බේත්. එච්චරයි එයා දන්නේ. ලෙඩේ කිව්වම බේතක් දෙනවා හරියනවා. හැබැයි එයා වෛද්‍යවරියෙක් නෙමෙයි. එහෙනම් ඉස්සෙල්ලාම අපි කමඨාණක් ගන්නකොට එයා එක වඩලාද? එයා එක ප්‍රත්‍යක්ෂ කරලාද? ඒ ඒ කාරණාව එයා දන්නවද? පොතෙන් ඉතින් කාටවත් කියන්න පුළුවන් නේනම් අපි ගොඩාක් දුරට කමඨාණ ගන්නකොට වඩපු කෙනෙක්ගෙන් ගන්න ඕනේ. භාවනාව කිල්ලනකොට ඒ වඩපු කෙනෙක් ගන්න. එතකොට වරදින්නේ නැහැ. නැත්තම් වරදිනවා අපට. මෛත්‍රී භාවනාව මෙන්න මේ විදියටයි කරන්නේ මේක තමයි නිවැරදි ක්‍රමය කියලා ලෝක ලෝකේ සම්මත ක්‍රමයක් නැහැ කිසිම තථාගතයන් වහන්සේ නමක් මේක විතරමයි හරියටම හරි කියලා කියන්නේ නැහැ ඒත් ඒක පුද්ගල සාපේක්ෂයි. සමහර කට්ටිය ඉන්නවා නිවෙන විදියට මෛත්‍රී කළාම ඒක යාට ගැලපෙනවා. සමහර කට්ටියට මේ අනිත් අයට මෛත්‍රී කිරීම නිසා යා නිවෙනවා. එහෙනම් එයාට ඒක නිවැරදි ක්‍රමේ. සමහර කට්ටිය ඉන්නවා අර Tamanට ගොඩක් ලෙන්ගතු, ිතවත්, ගොඩාක් ඇසුරු කරන කට්ටිය වෙනුවෙන් එයා මෛත්‍රී මේම කරනකොට අර පුදුමාකාර නිවීමක් පුදුමාකාර සාහනයක් ඒක එයාට ගැළපෙන ක්‍රමයක් කොමන ක්‍රමයක් හෝ Taman නිවෙනවා නම් කෙලෙස් දුරු වෙනවා නම් ඒක නිවැරදි ක්‍රමය එහෙනම් ඒක Taman තුලින් තමයි තේරුම් ගන්න ඕනේ මොන විදියට වැඩුවොත්ද මන් නිවෙන්නේ ඒ විදියට පුරුදු කළාම හරි මෛත්‍රිය කියන ඒ වචනය තුලින් මේ ඒක ලොකු සංකීර්ණ විෂයක් ගොඩාක් ඒ කාලේ අපි මාස ගාණක් කතා කරපු විශයක් මෛත්‍රිය තුලින් මේ දසපාරමිතාවම පිරෙනවා. ඒක පාරමී ධර්ම හැම එකක්ම පුරන නිරෝධ සමාපත්තියටම සිතපත් වෙන විශේෂ කමඨාණක් ඒක. ඒකේ වාසක මාත්‍යා මේ විද්‍යාවේ මොන්දට දන්නවා ඇති. මේ මෛත්‍රිය තුල මේ විශේෂ සයන්ස් එකක් තියෙනවා පාසක මාත්‍යා. මොකද්ද කියලා ඇහුවාම දැන් මේ ආයිස්මතු මට මොනාරි කියලා බැන්නාම එයාගේ තියෙන නෙගටිව් තෝට් එකක් විරුද්ධ තරංගයක් තියෙන මන් සම්බන්ධයෙන්. එතකොට මම ඒ ආයුෂ්මතුන්ට මෛත්‍රී කරනකොට එයාට යාපත වෙන්න ඕනේ. එයා සුවසේ ඉන්න ඕනේ. නිරෝගිමත් වෙන්න ඕනේ. එයා කරන කියන හැමදේම හරියන්න ඕනේ. එයාට සසර දුකෙන් නිදහස් වෙන්න ඒ අවස්ථාව ලැබෙන්න ඕනේ කියලා මම එයාගෙන මෛත්‍රී එන්න එන්න මගෙන් එන්නේ පොසිටිව් තරංගයක්. එතකොට එයා මට එන නෙගටිව් තරංගයේ ධාරිතාව කැපැසිටි එක සාමාන්‍යයෙන් 125 නම් මම 125ට වඩා තරංගයක් පොසිටිව් වලින් හදපු ගමන් අර තරංගය මේ තරංගෙන් පාලනය වෙනවා. එතකොට මගේ ජීවිතයට එන්න තියෙන දුක සසරේ සංසාරය තුළ තරංග තුළම සංස්කාර තුළම එක කන්ට්‍රෝල් වෙනවා. මගේ ළඟට එන්නේ නැහැ ඒක ගොඩක් දුරට. මේ වගේ මෛත්‍රිය තුළ ගොඩාක් සයන්ටිෆික් තියෙනවා. ඒක අර ගොඩාක් විස්තර කරන්නේ නැහැ කට්ටිය. නමුත් මේ මෛත්‍රිය කොහොම කෙරුවත් නිවෙන ක්‍රමයට කරන්න ඕනේ. ඒක හොඳට බලන්න පුළුවන්. gedara ගස් දෙකක් තියෙනවා පැති දෙකක දිසා දෙකක. එක ගාට කැත වචන වලින් බහිනවා. නිඳා කරනවා, අපහාස කරනවා. බෝරුවා බල්ලා කියලා බහිනවා ඒ ගාට. අනිත් ගාට ආශිර්වාද මගේ පුතා හොඳට ඉන්න ඕනේ හොඳට පිළිවෙලට ඉන්න ඕනේ සූර්යාලෝකයත් එක්ක සැල්ලම් කරන්න බෑ මල් අදන්න ඕනේ අපට මල් ඕනේ අවතට ඕම කියලා දරුවෝ උරතල් කරනවා වගේ ආදරෙන් අතගාලා කතා කරලා බලන්න මේ ගහේ කොළ ලොකුයි, මල් හරි ලස්සනයි. ගහ හරි පුෂ්ටිමත්. අර ගානික හැඹරිලා යනවා. ඒ පත්‍රෝම හැඹරිලා මල්ලේම වවන කනාටු වෙලා වගේ. ඒ ඒ ගහේ එක පේනවා. හැබැයි එක විදිහටම පෝර දාලා එක විදිහටම වතුර දාලා එක විදිහටම සූර්යාලෝකය තියෙනවා. මේකට බයින නිසා එම වෙන්නේ. නම් ඒ තරංගවල කම්පනයක් තියෙනවා. අපේ සිතවිලි වල द्वේෂය තියෙනවා නම් द्वේෂය කියලා කියන්නේ තරංගයේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රතිශතය වැඩි. අපේ සිටිවිල්ල වල මෛත්‍රිය තියෙනවා නම් ඉලෙක්ට්‍රෝන ප්‍රතිශතය අඩුයි ප්‍රෝටෝන නියුට්‍රෝන වල ප්‍රතිශතය වැඩි. ඉලෙක්ට්‍රෝන වල ප්‍රතිශතය ගිහිලා යම් කිසි එකට වැදුනම ඒකේ තියෙන න්‍යෂ්ටිය කඩලා යනවා. ඒකේ තියෙන අණු කම්පා වෙනවා, විසිරිලා යනවා, විනාශ වෙනවා. ඒනම් හානිය වැඩි. අපේ සිතිවිලි මෛත්‍රී වලින් පිරෙනකොට ඉලෙක්ට්‍රෝන අඩු වෙලා ප්‍රෝටෝන නියුට්‍රෝන වැඩි වෙනකොට අපි මෛත්‍රී තරංගයක් දැම්මාම ඒ අණු වලට ගිහලා මේක එතෙනවා. එතිලා ඒකේ තියෙන ධාරිතාව අඩු කරනවා. ඒකයි කෙනෙකුට අනුකම්පාවේ මෛත්‍රියෙන් කතා කළාම එයා මෙල්ල වෙනවා. පුරුෂ ධම්මසාර්ථිය කියලා කියන්නේ පුරුෂයව দমনය කරනවා කියලා. කඩු පොළු වලින් නෙමෙයි මෛත්‍රියෙන් මේ බුදුහාමුදුරේක කළේ. ආයුධ වලින් මේ පුරුෂයව দমনය කළේ නෑ. පින්වත් උපාසකයනේ කිව්වාම ඒකේ තියෙන මෛත්‍රී පර්සන්ටේජ් එක වැඩි. ඒ පොට්‍රෝන නියුට්‍රෝන වල ඒ අණු වල ධාරිතාව වැඩි ඒ තරංගේ. ඒ නිසා හරියට ඩක් ගාලා නිවිල යනවා. භාග්‍යතුන් වහන්සේ මට පින්වත් උපාසක කියලා කතා කළා. මගේ කිසිම පිනක් නැහැ. මං හැමදාම මාළු අල්ලන කෙනෙක්. බුදුහාමුදුර මොකටද දන්නේ මට පින්වත් උපාසක කියලා කතා කළේ? ඒ වචනෙට නිවෙනවා. ගිහිලා අහනවා භාග්‍යතුන් වහන්සේ මට පින්වත් කියලා කිව්වේ ඇයි? ඔයාගේ මිනිසත් භවයේ පින්වන්තයි. හැබැයි කරන වැඩේ නම් කිසිම පින්වත්ත ගමන් නැහැ. මේ මිනිසත් භවයේ පින්වත්තයි. ඒකටයි මේ ඒ ගෞරවය කළේ. එතකොට තමයි යා තියෙන මෙච්චර වටිනා භවයක් නම් මාළු අල්ලලා විනාශ කළා දැන්. ටග්ගලයා බුදුන් සරණ යනවා. එයාට හිතෙනවා බුදුන් සරණ යන්නේ ඒ වටිනාකම ඒ විනාශ කරලා බෑ කියලා එයාට හිතෙනවා. එනං ඒ තරංගවල වචනවල ඒ ඒ පවතින ඒ සැරගතිය ඉලෙක්ට්‍රෝන වචන අතාරින් මොකද සැරගතිය තියෙනවා නම් ඒකේ තියෙන අණු විනාශ වෙනවා. අපි ඔක්කොම අණු වලින් ඇදිලා තින්නේ. සෛල කියලා කිව්වට සෛල ඇදිලා තින්නේ ඉතින් ක්‍රෝරසෝම් වලින්නේ. ඒව ඇදිලා DNA RNA වලින්, ඒව ඇදිලා තියෙන ජාන වලින්, ජාන ඇදිලා තියෙන ইনফෝමේෂන් වලින්, තොරතුරු වලින්. එහෙනම් මේ ඔක්කොම අණු. ඒ අණු වලට වැඩිපුර පීඩනයක් තියෙන අණු වැඩිච්ච ගමන් අර ඔක්කොම විනාශ වෙනවා. ඒකයි තරහෙන් කතා කළාම මේ මිනිස්සුන්ගේ ආයස අඩු වෙන්නේ, ලෙඩ වෙන්නේ. ආදරෙන් කරුණාවෙන් කතා කළාම ආශිර්වාද කළාම මේ මනුස්සය නිරෝගිමත් වෙනවා. තරංගවල ගනුදෙනුවක්. ඒක මෛත්‍රී භාවනාව තුළ විශාල වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒක ගොඩාක් සයන්ටිෆික් එකක් ඒක. ඒකට ෆෝමියුලාට ලියලා පෙන්වන්න පුළුවන්. මෙන්න මේ මේ විදිහට තමයි මේක ඇක්ටිව් වෙන්නේ කියලා. මෛත්‍රිය අපි කොච්චර වැඩුවත් මෛත්‍රිය වැඩෙන්නේ ක්‍රමානුකූලව. ඒකට හේතුව තමයි මේ මෛත්‍රිය වැඩෙන්න නම් द्वේෂය අපෙන් අයින් වෙන්න ඕනේ. අපි ද්වේෂය අයින් කරන්නේ නැහනේ. අපි කවදා ද්වේෂයෙන් කරන මේ මේ ප්‍රතිපදාව පුරුදු කරන්නේ හැබැයි මෛත්‍රිය කියලා එකක් වඩනවා. හැබැයි ඒකට මෛත්‍රිය වැඩෙනවා. නැත්තේත් නෙමෙයි. වැඩෙනවා අවබෝධයක් දැනුමක් අපි තුල පවතිනවා. අපිට හිතන මේ මිනිසුන්ට බනින්න හොඳ නැහැ. මේ මිනිසුන්ට ගාන්න හොඳ නැහැ. හැබැයි තරහාගිලා උම්මත්තක වෙච්ච වෙලාවේ ඒ මිනිසුන්ට ගානවා නෙමෙයි සමහර ජීවිතයක් නැති වෙන්න පුළුවන්. ඒ තරම් අපි විකෘති වෙනවා. මොකද හේතුව කියලා කිව්වම මෛත්‍රිය කියන සංකල්පය වෙනම වඩන්න අපි දක්ෂ වුණාට ද්වේෂය තියෙන නිසා තමයි මට මෛත්‍රිය අවශ්‍ය වුනේ. එහෙනම් ද්වේෂය අයින් කරොත් මෛත්‍රියක් අවශ්‍ය නැහැ. ද්වේෂය නැතිසිත මෛත්‍රිසිත. එහෙනම් ද්වේෂය නැතිසිත මෛත්‍රිසිත කලේ නැහැ. ද්වේෂය පරිස්සමෙන් තියාගෙන මෛත්‍රිය කියලා වෙනම පුහුණුවක් ලබනවා. එතන වැරදිලා අපට. දැන් අපට පුංචි කාලේ කවදාවත් මෛත්‍රී භාවනාව දුන්නේ නැහැ. කිව්වේ ද්වේෂය අයින් කරන්න කමටහන් දෙනවා. ද්වේෂය කොහමද අද්වේෂයෙන් දකින්නේ කියලා ඇහුවාම අපේ පුංචි කාලේ පොඩි කාලේ සීයා කියනවා මේ පුතා යම් කිසි කෙනෙක් දැන් ආච්චි අද බැන්නනේ පුතාට. ඔව්. ඇයි බැන්නේ? අතු ගැව්වේ නෑ. හරි. ආච්චි බැන්නේ පුතාට නෙමෙයි. මට නෙබැන්නේ නෑ. පුතාගේ හඩුවට බැන්නේ. පුතාගේ හඩුවට කන් තියනවාද? නෑනේ. පුතාගේ හඩුවට හිතක් තියනවාද? නෑනේ. පුතාගේ හඩුවට මිනිසෙක් ඉන්නවද? නෑනේ. එහෙනම් අයි පුතා තරහා ගන්නේ. පුතාගේ අඩුවට බැන්නම පුතාගේ අඩුවටනේ තරහා යන්නේ පුතා තරහා ගත්තේයි. එහෙනම් මට වැරදුන. ඔව් තරහා ගන්න එපා අඩුවට බනින්නේ. ගැව්වාම අඩුවට ගන්න පුතාට නෙමෙයි. ඕම ගන්න. එතකොට දැන් द्वේෂය අද්වේෂය කරන කමටාන එතන තිබුණානේ. මේ විදියට අපි මේ द्वේෂය ඇති වෙන තැනේ වෛරය ඇති වෙන තැනේ පටිගයක් ඇති වෙන තැනේ ඒක අනිත් පැත්තේ පටිසෝතගාමීව ඒක නිවැරදි කරගන්න. ඒ द्वේෂය ගන්න ඒ බණපු මිනිස්සයා සුවපත් වේවා. ඒ මිනිස්සයා සුවපත් වේවා කියලා අලුතෙන් එකක් හදනවා අපි. ඒ මිනිස්සයාට මෛත්‍රී කරන එක වරදක් නෙමෙයි. ඒක වරදක් නෙමෙයි. හැබැයි කොච්චර මෛත්‍රී වැඩුවත් ප්‍රතිසතෙන් අඩු ප්‍රතිඵලයක් එන්නේ ඇයි? द्वේෂයේ තියෙන තාක්කල් අර මෛත්‍රිය ඉමින් වැඩෙන්නේ. දැන් කෙනෙකුට द्वේෂයක් බිඳුවක්වත් නැහැ. අනාගාමි කෙනෙකුට තරහා යන්නේ නැහනේ. ගස් බඳලා ගැව්වත් මේ මිනිස්සයා පාඩිය ගුටි කකා ඉන්නවා. මොකක්ද අදහසක් තියනවද කියන්න? ඔව්. මොකද්ද? මේ පැති වලට 16ක් අදුන මේ පැත්තට 13යි වැදුනේ. දෙකක් මේ පැත්තට අඩුයි කියලා කියනවා. අර මනසෙන් මේ වගේ මනසෙට ගාලා නිකන් පවපුරුණ එක ලියලා දාලා යනවා යන්න. ඒ මනස ගානකොට ගණන් කළා. දැන් දකුණු පැත්තට 16ක් වැදිලා. වමට 13යි වැදලා. තුනක් අඩුයි පාරවල්. ඒ මනසට ගණන් බැරිදිලා. ඒක කියලා කියන මේ පැත්තට තුනක් අඩුයි. ඇයි මේ මනස එක සම්මාවෙන් දකින්නවා තරහා යන්නේ නැහැ. මෛත්‍රී භාවනාව දුන්නට වැඩෙන්නේ නැහැ. ඇයි? ද්වේෂය නැති සිත මෛත්‍රී සිත. ද්වේෂය අපි තුල තියෙන නිසා, තරාව තියෙන නිසා මෛත්‍රිය කියලා කමඨාණක් වෙනම අපි වඩනවා. අර ද්වේෂයෙන් ඇති වෙන ආනිය වළක්ව ගන්න. අම්මා තාත්තා මැරුණොත්, සහෝදරයට පියෙන් යන්නොත්, වැඩ කරන මිනිසුන්ගේ කන පැලන්න ගැව්වොත්, රස්සාව නැති වෙනවා. වාහනයක යනවා ඉස්සරහන් ඕන ගන්නවා අයින් කරනවා. ගිහලා ඇප්පුවොත්. ඒ වගේ අපේ द्वේෂය පාලනය කරගන්න බැරුව අදිසි කෝපය නිසා අනතුරු වැඩි වෙනවා ඒක වළක්ව ගන්න බැරි නිසා අපි මෛත්‍රිය කියලා පුහුණුවක් ලබලා අරක පාලනය කරනවා මෛත්‍රියෙන් කරන්නේ द्वේෂය පාලනය කිරීමක් මිසක් මෛත්‍රිය තුලින් සම්පූර්ණම මේ द्वේෂය අයින් වෙන්නේ පාලනයක් වෙන්නේ. ඒ නිසා තමයි සමහර අවස්ථාවලට මීටරේ පයින්නේ අපට. බැනෙනවා, රවනවා, කතා නොකර ඉන්නවා, අමුණ හරවගෙන ඉන්නවා, ෆෝන් එකට ආන්සර් කරන්නේ නැතුව ඉන්නවා. ඇයි එහෙම කරන්නේ? ඒ කියන්නේ ඒක තියෙනවා තාම. එහෙනම් වඩපු මෛත්‍රිය ප්‍රතිශතවලින් වැඩිලා තියෙනවා. නිවැරදි කමඨාන මෛත්‍රී පාරමිතාවක් වශයෙන් පුරනවා නම් මම කවදාරි rahat වෙන්නේ මෛත්‍රී පාරමිතාව වශයෙන් පුරලා නෑ මම පච්චේක බුද්ධ වෙනවා මෛත්‍රී පාරමිතා පුරලා නෑ මම සම්මා සම්බුදු වෙනවා මෛත්‍රී පුරලා එහෙම යම්කිසි අවස්ථාවක තුන්තරා බෝධියකින් එකක් මෛත්‍රිය කරනකොටගෙන යන්න ඕනේ නම් එයා මෛත්‍රිය නෙමෙයි වඩන්නේ ද්වේෂය අයින් කරන එකයි වඩන්නේ ද්වේෂය අයින් කරන අද්වේෂය කරන හැම පටිගියක්ම එයා නිවැරදි කරන්න, නිරෝධ කරන්න දක්ෂ වෙනකොට මෛත්‍රිය අයිතිකාරය වෙනවා. මෛත්‍රිය රජ කරනවා. හේතුව එයා මෛත්‍රිය වඩලා නැහැ. මෛත්‍රිය වඩන්න උවමනාව තිබිච්ච බාධකේ අයින් කළා. ද්වේෂය අයින් කළා. අද්වේෂ සිත, මෛත්‍රී සාගත සිත. පුළුවන් නම් මේක පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා බලන්න. ඒ උත්තරෙන් සෑයීමටපත් වෙනවද? අපෑදිලිමකුත් තියනවද? තරහා යන්න හේතු තියෙනවා. තරාව කියලා කියන්නේ අර ගාක පිපෙන මල් වාගේ. කොච්චර මල් කඩලා බලන්න පාතක මාත්‍ය. ඊට උදේත් මල් පිපෙනවා. ලබන සතියෙත් මල් වෙනවා. පොට්ටු තියනවනේ. ගහෙන් කොහොමද මල් එනවාමයි. එහෙනම් අපි මේ තරාව නැති කරන්න නම් ඒකට අදාළ හේතුව නැති කරන්න ඕනේ. පුරුද්දට තරහා යනවා. මොකද්ද? හරියටම 12ට කෑම කාලා පුරුදි. 12 වෙනකොට ෆයිල් එකක් දෙනවා ඇවිල්ලා. මේ ටික ඔක්කම බලලා මේක ඊමේල් කරන්න, මේක ෆැක්ස් කරන්න, දැන් තරහා එන අපිට බලන්නකො කෑමට යන වෙලාවේ මේ මනුස්සයා වැඩක් පැවරුවානේ. ඒක දැම්ම ඕනේ කියලා කියනවා. එතකොට කන්නතු කොහොමද? ඇයි අර පුරුද්දට නිසා තරහා යනවා. වර්තමානයේ තුල ඒ මොහොත තුල ඒකට ඇඩගැයිලා ජීවත් වෙන්න පුරුද්දනාම අපට කියලා පුරුද්දක් නැහැ. විශේෂ පුරුදු නැහැ. එතකොට පුරුද්ද නිසා තරහා යන්නේ නැහැ. සමහර වෙලාවට අපි බලාපොරොත්තු වෙනවා. මේ කට්ටිය මේ මෙන්න ඕනේ. මේ කට්ටිය එහෙම හින්නේ නැහැ. ලෝකෙ මිනිස්සු එහෙම නැහැ. එහෙම නැහැ. අපි බලාපොරොත්තු ලැබුවා මේ බලාපොරොත්තු කඩ වුණාම තරහා යනවා අපට. අපි හිතන අපේ දරුවා මේ වගේ පාස් වෙන්න ඕනේ. ඒ දරුවා පේල් වුණා. ලකුණු දෙකකින් ගියා. ඒ දරුවාගේ කන පැලෙන්න ගන්න තරහා. ඒ දරුවාට තෑගි දෙන්නේ නැහැ. ආදරෙන් කතා කරන දකින්නකොට රවණවයි. සිස්සත් පේල් වෙලා මොකද්ද මේ දරුවා වැඩක්ම නැහැ. තරහා. ඇයි අපි බලාපොරොත්තුනේ සිස්සත්ෙන් පාස් වෙන්න? අපි බලාපොරොත්තු නැත් බැරි වෙලාව 37න් පේල් වෙන්න මෙයා. පාස් වුණත් මෙයා ලොකු ඉස්කෝලේට යයිනේ. එතකොට ට්‍රාන්ස්පෝර්ට් දීගෙන අපි යන්න එපා එයාව අරගෙන. පේලුණත් ඉස්සරහ ගොඩරේ ඉස්කෝලේ පාරෙන් එහා පැත්තේ නම් ඊටු ටිකත් මෙතන ගෙන ගනි පාරෙන් එහා පැත්තට තල්ලු කරන එක විතරයි. හරි සරලයි වැඩේ. ට්‍රාන්ස්පෝර්ට් මොකවත් නැහැ. එහෙනම් පේල්ලෙන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙනවා. පේල්ුණා. හරි සන්තෝෂයි. කේක් කපලා පුස්සලයක් ගන්නවා. ඇයි? සිතක්ද පේල්ුණා අපේ පුතා. ඒක තුලින් අපට වාසි වැඩි. ප්‍රශ්න අඩුයි. එහෙනම් අපි බලාපොරොත්තු තබල බලාපොරොත්තු කැඩුනාම ඒක තුලින් අපිට මේ ද්වේෂයක් අට ගන්නවා. තරාවක් වෛරයක් අට ගන්නවා. ඒක තවත් ක්‍රමයක්. අනුන්ගේ ඇසිරීම උපාසක මාත්‍ර කියන්නේ උදේ පාන්දර හොඳට hina වෙලා ඉතින් තේ එකක් එම බීලා ගෙදර කට්ටියත් එක්ක කතා කරලා පත්තරේ බලන්න බලන්න අස්ලකුණු බලන්නකෝ මේ මිනිස්සු බීලා කෝච්චියල මේ මිනිස්සු උල තියන්න එපා. මෙහෙමත් ඩයිවර්ලා දැන් සිද්ධිය වෙලා තියෙන ගිය සතියේ අර ඩයිවට උල තියන්න හදනවා. වෙවුලනවා ගේ ඇතුලේ. නේද? මිනිස්සු බලන මේ මනස පත්‍රේ බලන්න බලන්න ප්‍රෙෂර් එක වැඩි වෙනයි. අනුන්ගේ ප්‍රශ්න වලට මේ තරහා යන්නේ. ටීවී එක බලන් බලන්නකො පාර්ලිමේන්තුවේ මේ මිනිස්සු ගා ගන්නෝනේ. ඉතින් අපේ පාර්ලිමේන්තුව අද අපේ ප්‍රශ්නයක්ද? නෑ. අරවා දකින්නකොට තරහා යනවා. මේ මිනිසුන්ට ස්ට්‍රයික් කරන්න වෙන තැන නැද්ද? මාපාර ස්ට්‍රයික් කරන්න අපි යන්නේ හුඩින්ද? මට වාහනයකුත් නෑ. මම යන්නේ බස් එකේ. මට රස්සාවකුත් නැහැ. අර නිකන් දින පාරට මම නිකන් කලබල වෙනවා. අනුන්ගේ ප්‍රශ්න වලට කලබල වෙනවා. द्वේෂයට එක හේතුවක් ඒක. අනුන්ගේ කිසිම දෙයකට කම්පා නොවී හිටියාම අනුන් නිසා තියෙන දේශය ඇති වෙන්නේ පුරුදු ඇති කරලා තිබ්බා මේ පුරුදු වලට ඒක අදාළ පරිසරය දෙන්න නැත්නම් තරහ යනවා. කිසිම පුරුද්දක් තියාගන්න නැහැ. වර්තමානයේට ඇදගෙනවා. බලාපොරොත්තු තිබ්බාම දේශය ඇති වෙනවා කැඩුනොත් බලාපොරොත්තු තියාගන්න මේ විදිහට අර මල් හැදෙන්න හේතු ටික තියෙනවානේ හේතු ටික නිරෝධ කරන දේශයට අදාළ හේතු ටික නිරෝධ කරන අද්වේෂය කරනවා අමතරව අරක කමඨාන වශයෙන් පුරුදු කරනවා ඒ වෙන හැම දෙය තුලින්ම යථාර්ථය දකිනවා මම බැන්න පෙර සංසාරේ හේතුවක් ඇදුවා දැන් මට බැනු හැයෙනවා මම උදිරලා ගත්තා හරියටම හරි දැන් මිනිස්සු මගෙන් ගන්නවා මම මිනිසුන්ට අපහාස කරන්න ඇති. ඒ නිසා මිනිස්සු මට අපහාස කරනවා ඇති. මේ විදියට අරක නිවැරදි කරනවා, අද්වේෂය කරනවා. මේක වඩනවා. වඩන ගමෙන් අරක පුරුදු කරනවා. ඒ ටික නිරෝධ කරනවා. දැන් द्वේෂය ක්‍රමානුකූලව අඩු වෙලා නිරෝධම වෙලා යනවා. द्वේෂය නැති සිත සම්පූර්ණ මෛත්‍රී සිත. ඇරිලා බැලුවාම සත්තු ඔක්කොම ඊළා වෙනවා. බල්ලා බුරන්නේ නැහැ. ඒ තරංග වලින් එයාට තේරෙනවා මෙයා බොහොම ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා. බල්ලා ඊළා වෙනවා. එතකොට අපිට තේරෙන අපේ තරංගයට ඒ විශ්ව ප්‍රතිචාර දක්වන එච්චර මෛත්‍රිය. ඒ ප්‍රදේශයට වයින්නවා. දාහනේ වරදින්නේ ඒ පරිසරය හරි සුන්දරයි. ඉන්න කට්ටිය බොම ජීවිතය පුදන්න තරම් ලෙන්ගතුයි. අපි මොකවත් දීලා නැහැ. කිසිම ද පුළුවන් තරම් බයිනවා ඒ කට්ටිය. නිඳා කරනවා, අපහාස කරනවා, අඩුපාඩු පෙන්වනවා, දොස් කියනවා, හැමතිස්සෙම වද දෙනවා. ඒ ජීවිතේ පුදන්න තරම් ඒගොල්ලෝ කැමති. අයි අර තරංගවල අර द्वේෂය නෑ, මෛත්‍රිය තියෙන්නේ. ඒකේ ඒ කට්ටියගේ හදවතට දැනෙනවා. මේමයි මේ කමඨාන වඩන්න තියෙන්නේ මේ විදිහටයි පුරුදු කරන්න තියෙන්නේ මෛත්‍රී භාවනාව